අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ සූදානම් වෙන්නේ නැවතත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකට අපි මල්කාන්තින් ඉල්ලා සිටිමු පුරුදුපතේ ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපේ සැසිවාරයට ආරම්භය ලබා දෙන විදියට අවසරයි ලොකු ස්වාමීන් වහන්සේ අද කමඨහන් සම්බන්ධ ප්‍රශ්න 14ක් තියෙනවා තව ප්‍රශ්න දෙකකුත් පළවෙනි ප්‍රශ්නය අතිපූජනීය ලුක්සාක් ස්වාමින් වහන්සේගෙන් අවසරයි. පර්යංකය ආරම්භයේදීම ඉරියව්වට සිත යොමා ක්‍රමයෙන් ආනාපානයේ දෙස සැහැල්ලුවෙන් බලා සිටියෙමි. සිත ඒ පවතින ආකාරයෙන්ම බලමින් සිටියෙමි. ආස්වාස ප්‍රස්වාසයේ ලක්ෂණ නම් කර ගැනීමකින් තොරවම සිත දෙස බලා සිටීමට පුළුවන් විය. අතරින් පතර වෙනත් අරමුණු ආවද කතා ගැටීමකින් තොරව ඒවා නැති වී යනු දුටු වෙමි. එක්වරම මට ප්‍රස්වාසයක කෙලවර දක්වාම දැකගත හැකි විය. එය හරියට ලින් කටේ උහි සිට හදිසියෙම පතුලට වේගයෙන් ඇද වැටෙන්නාක් මෙනි. සිදුනේ. කෙලවරට වැටෙනවත් සමගම ඉමහත් සැනසීමක්, ශාන්තියක් වැනි දෙයක් හදවතට දැනුණා. ආලෝකයක් ඇවිත් පහ වෙලා ගියා. නැවත පෙර පරිදි ආනාපානයේ දිස බලා සිටියා. ශරීරයේ වරින් වර වැක් කෙරෙන්නට වන විට මා සෙමින් එය යථා තත්වයටපත් කළේ අපහසුවක් වුණු බැවිනි. පැයේ පර්යංකයේ තුලදී තෙවරක් ගැස්සුණා. ගැස්සීමෙන් පසු මා ගැස්සීමට ප්‍රථම සිටියේ කොතනදයි බලන විට හීනයකදී අපට පාලනය කළ නොහැකි චිත්‍ර සමූහයක් පෙනිපෙනී ඉඳීමෙන් ගැස්සුණු බව තේරුණා. හරියටම ඒවා හීන වගේ. මට නිින්ද ගියේ නැති බව මා දන්නවා. මක් නිසාද යත් කයේ පැවතීම මට දැනුණා. මා වාඩි වී සිටින බව දැනුවත්වයි මා සිටියේ. එනමුත් හීන වගේ තිබුණු සිතුවිලි දාමේ ආරම්භය ඒ ඒ තෙවරම මා දුටුවේ නැහැ. පැය අවසාන වන විටත් අවදිමත් භාවය හොඳින් තිබුණා. සක්මනටද ඒ ප්‍රයෝජනවත් වුණා. ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් සුදුසු උපදේශක් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. මේ රූප ධර්ම දිහා නැත්නම් ආනාපාන දිහා එහෙම නැත්නම් පිම්බීම හැකිලිම දිහා නැත්නම් මොනවා හරි රූප ධර්මයක් දිහා දිගට බලන ගියොත් ඒක එන්නේ එන්නේ බොඳ වෙලා ඒක රූප සංඥාවක් <coughs> සංඥාවක් වඩටපත් වෙනවා. සාමාන්‍ය නිින්ද ගිහිල්ලා හීන පේනවා වගේ. ඉතින් ඒ හීන ඒ විලාවේ ඇත්තම වුණාට ඒවෙන් තරහ යනවා ආසාවල් එනවා වුණාට අන්තිමට එක පාට තියෙනවා මේක හීනයක් කියලා. ඒ වගේ තමයි අර බලමින් හිටපු රූපේ ගෙවෙන කම්ම බලන් හිටියොත් බය වෙන්නේ නැතුව රූප නිකන් රූප සංඥා බාටපත් වෙනවා. ඉතින් එතකොට මේක ඇත්තට මේක හිතාගත්ත දෙයක්ද නැත්නම් ඇත්තටම තියෙන දෙයක්ද කියලා හොයන්න තියෙන සීමාව නැති වෙනවා. හිතලුවද්ද ප්‍රകൃතියක්ද කියලා. ඉතින් මේකද හොඳට බලන් හිටියොත් පේනවා මේ ලෝකෙ අපි මේ හිතාන ඉන්න දේත් මරණින් එහාට ඔක්කොම නිකන් හීනයක් විතරයි. මේ ඉන්නකන් රණ්ඩු සරුවල් කරගෙන තෝතෝ වරපල කියන්නේ නැටුවට අන්තිමට ඒකත් ඉවරයි. ඉතින් එතකොට අර හීනේදී දැක්කට පස්සේ මේ මොනවාක්වත් මේක රූප රාමුවගේ පෙන්නනවා මොනම සම්බන්ධයක්වත් නැනිකන් තියෙන දේ රූප සංඥා බාටපත් වෙනවා. එතකොට පේනවා මේ රූපවලත් මෙන්න මේ මායාකාරී ගුණේ තියෙනවායි. අපිට මේ පෙන්ුණාට පේන දේ එතන නැහැ. එතන තියෙන දේ අපිට පේන්නේත් නැහැ. අපිට පේන්නේ අපිට දකින්න ආසදේ. මගේ දරුවා තුල මම දකින්නේ මං අත මල් ගහ තුල මම දකින්නේ මට දකින්න ඕන දෙයි. ඉතින් ඒක මොන හරි වෙච්ච ගමන් අපිට හිත්‍රි දෙනවා. නමුත් ඒ තියෙන දේ කවදාකවත් පේන්නේ නැහැ. ඉතින් ඒ නිසා රූපේ සහ රූප සංඥා දෙකට රූපේ ඉඳලා රූප සංඥාවට යනකොට සමහරට පිස්සු හැදෙනවා. සමහරට මානසික කය කය ගැස්සෙන්න පටන් ගන්නවා. ඒක හිතා ගන්න බෑ. අපි මෙච්චර මේ බලන් හිටපු දේ නිකම්ම රූප ආමු ටිකක් විතරයි කිය. ඊට පස්සේ ආය රූපෙට එනවා. ආය රූප සංඥාට එනවා. ආය රූපෙට යනවා. ආය රූප සංඥාට ඒ නිසා ලක්ෂ කෝටි වාරයක් ගියාම පේනවා. මේ සංඥාවකට තමයි මේ රූපය කියලා කියන්නේ කියලා. රූපය ඇත්තටම කියන සංඥාවක් විතරයි. මේ සංඥාවේ මොකද්ද අපිට හැඟීම කියන එක එකන එකනට වෙනස්. ඒ නිසා මේ ඔක්කොම තුල අපි මේ සමස්තයක් සම්මතයක් ඇත්තක් මවන්න ගියාම අමු විකාරයක් මේ ලෝකේ තියෙන. එක එකනා එකක් දැකලා මවන සම්මත කීපයක් තියෙනවා. එබ නැත්තම් මේ සම්මුති ඉතින් ඒක සත්‍යයි කිව්වහම එයා දකින්නට එයාට පේන සත්‍යයි. තව කෙනෙක් ඒක දිහා බලනකොට සත්‍යයි දෙකක්. දිගට විස්තර කරන්න යනකොට පේන දෙන්න එකක් නෙවෙයි කතා කරන්නේ. එකම දෙයක් දිහා බලන පිස්සු කෙලිනවයි. එකම දෙයක් බලන හීන දකින්නයි. මේකට යන්න අරින්න සද්ධාව තියාන, සීල තියාන, සතිය තියාන. එතකොට මැරෙන්න ඉස්සෙල්ලම අපිට මැරෙන්න පුළුවන්. මේ අපි මේ අල්ල බදාගෙන ඉන්න දේවල් මරණින් එහාට මොකද වෙන්නේ? මෙච්චර මේ රණ්ඩු රවුවල් කරාට. ඉතින් ඒක මේ වගේ තමන්ම අත්දැකීමෙන් දැක්කේ නැත්නම් මේක හිතන්නේ මරණයෙන් මත්තෙත් ඔය සම්බන්ධකම්ම හොම තියාගෙන ඉන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒකකම් ඔය කරගන්න ඊර්ෂ්‍යා ක්‍රෝධමාන වල කිසිසේත්ම තඹ දොයිතු වටනකමක් නැහැ ළමා සෙල්ලමක් වගේ කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. කුමරු කුමරිකාවන්ගේ වාලුකා ක්‍රීඩා වගේ කියලා. පොඩි දරුවා මේ වැල්ලේ හදන මාලිගා වගේ එකක්. ඉතින් මේක හොඳට පුරුදු කරන්න ඕනේ. පුරුදු කරපුවාම පේනවා මේ බල්ල මේ බලනකොට ඒක වෙන එකක් වෙනවා. මේකට ලෑස්තිලා යන්න හොඳ අත්දැකීමක් මේක. මේ වෙච්ච එකනටත් හොඳයි අහගෙන ඉන්න කට්ටියටත් හොඳයි. මේ වගේ එකක් තව දෙයක් වලට මාරුණාට චෝදනා කරන්න යන්න එපා. ඇයි කියලා අහන්න යන්න එපා වෙන්න පුළුවන්. ආන්නෙම ලැහත් වෙලා ගියොත් අපිට එච්චර කේන්ති යන්නේ නැහැ. අපිට එච්චර ආතතිගත වෙන එකක් නැහැ. ඒකෙම අපිට ලොකු සාන්තියක් එනවා. යනවා ඊගා ප්‍රශ්න. ඊළඟ ප්‍රශ්නය. තෙරුවන් සරණයි. අතිගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව කලක් තිස්සේ ප්‍රගුණ කරගෙන යමි. ආරම්භයේදී වම දකුණ කියාද පසුව ඔසවනවා, තබනවා, යනවා ආදී වශයෙන් එක් පාදයක් කෙරෙහි වැඩි කාලයක් මනසිකාර්යය පවත්වා ගනිමින් පතුලේ ඝර්ෂණය කෙරෙහි අවධානය යොමු කළෙමි. වැලිවල සිසිල උණුසුම මුද්දු රළු බව අත්විඳිමින් සක්මන් කරද්දී ගල් කැට පතුලේ යම් යම් ස්ථානවල ස්පර්ශ වූ බව හොඳින් දැනුනි. මෙසේ විනාඩි 30ක උපරිමයක් දක්වා ගමන් කරද්දී වම් පාදයේ යටි බාහුවේ පැත්තක වේදනා දැනෙන්නට වූයෙන් එය නවතා දමා පර්යංක භාවනාවට වාඩි වුනිමි. පර්යංක භාවනාවේදී බාහිර සිතුවිලි වලින් තොරව සිත පවත්වාගෙන යා හැකිය. අතීත අනාගත සිතුවිලි කොහෙත්ම නැත. නාසිකාග්‍රේට වඩා උදරයේ පිම්බීම හැකිලිම ප්‍රකටව දැනුනි. ආස්වාස වාතයට වඩා ප්‍රස්වාස වාතයේ තරමක් උණුසුම්ය. ආස්වාස වාතයේ දික්කුව අතර ප්‍රස්වාසයේ කෙටිය. මෙසේ නොනවත්තා කරගෙන යාමේදී ආස්වාස ප්‍රාස්වාසයේ ක්‍රමයෙන් අඩු වෙමින් අවසානයේ නොදෙනී ගියේය. මම තවමත් භාවනාවේ. මගේ උකුල මත තිබූ අත් දෙක නැතුවා වගේය. හිරේ ඇටි ඇත. වමත උඩ තබා තිබූ දකුණත හිමිහිට චලනය කළෙමි. දෙයත එසේම ඇති බව හැඟුනි. පාද දෙක විමට ස්පර්ශව නැතුවා මෙනි. දෙයස් පියාගෙන සිටි මගේ මුහුණට ටෝච් එළියක් එල්ල කරනවා මෙන් දීප්තියක් දැනුනි. අවටින් රන්වන් පාට ආලෝකයක් දිස්වේය. මනස්කාන්තය. මම භාවනාවේය. කටේ කෙල නැත. කෙල ටිකක් ගිල දැමීමට සිද්ධිය. වරක් කෙසේ කළෙමි. ඒ ඉබේම සිදුවකි. තවත් භාවනාවේ සිටි මට මාව ඉහළට ඔසවන ඔසවා තබනවා වගේ එනම් පා වෙනවා වගේ දැනුනි. ඒ සමගම සිතට දැඩි ප්‍රීතියක් ඇතිවිය. එය ජීවිතයේ යම් කිසිවක් ලබා ගැනීමෙන් හෝ විභාගයකින් ජය ලබන සතුටක් හෝ වෙන යම් සතුටකට සමකල නොහැකි සතුටකි. මම කෙසේ විස්තර කරන්නෙම්ද? මම මගේ හිතෙම අහෝ සුඛං අහෝ සුඛං යනුවෙන් දෙවරක් මෙමුණුවෙමි. ඊට වඩා තව තවත් දීර්ඝව ඒ තුල කිඳා වැසීමට මට අවස්ථාවක් නොලැබිනි. දකුණු දන හිස තද බල ලෙස වේදනා ගෙන දුන් නිසා දෙයසර ඔරලෝසුව දිස බලන විට රාත්‍රී 9ට පමණ විනාඩි 8ක පමණ කාලයක් ඉතිරිව ඇත. අමාරුවෙන් හිටගත් පසුව ඉහළ මාලයේ වෙත පිය මැන්නෙමි. මට තව ටිකක් පාවෙමින් ඊළඟට වෙන්නේ කුමක්දයි බලන්නට තිබුණා නම් කියා හිතට යම් ප්‍රමාණේ දුකක්ද ඇතිවිය. ඊට පසු දිනත් මෙසේ සිදුවේ. නොයිකුත් බාධා එල්ලවිය. නාසය උඩ හා ගෙල වටේ කූඹියන් ගමන් කරනවා දැනුනි. අතින් පිස නොදා ඉන්නට බැරි තැන ඉරියව්ව මාරු කෙලිමි. දනහිස් වේදනාව දැනුනි. මේ නොයෙකුත් බාධක මැද්දේ භාවනාවෙම නියලුනි. මෙසේ ඊට පසුදා මෙසේ දකුණු පැත්තේ මුහුණට උඩින් හඳ පායගෙන එන රන්වන් පාට සඳරැස් මුහුණ දෙසට එල්ල වෙමින් තිබුණි. ටික වේලාවකින් එය නැති වී ගියේය. රාත්‍රී 9ට කිට්ටු නිසා නතර කර ආවෙමි. ගරු ස්වාමින් වහන්සේ මෙසේ බාධා පැමිණෙද්දී තව දුරටත් එදින කරගෙන ගියේ භාවනාව අතරමඟදී කැඩෙමින්නේ. සක්මන් භාවනාව දැන් මනාව කරගෙන નિરાයාසයෙන් පියවර මැනීමට මට හැකිය. එහි ඊළඟ පියවර කිමික්ද යන්න පහදා දෙන්නේ නම් මැනවි. සක්මන් භාවනාවට වඩා පරයන්ක භාවනාවට මම ප්‍රිය කරමි. එයින් ප්‍රතිඵල හා සුවය විඳ ඇති නිසායයි සිතමි. මුළු ලෝකයම අමතක වී ඊටාම සැහැල්ලු සුවයක් මනසට දැනේ. එහි ප්‍රීති සුඛ ඒකාග්‍රතාව විඳ ගන්නට හැකියවීම ඉමහත් වාග්යකි. ඒ තව තවත් ඉදිරියට ගෙන යන්නේ කෙසේදයි එක ප්‍රගුණ කළ යුතු අන්දම දෙක මිඩංගු කළ යුතු කාලය හා යම් උපදේශයක් ඔබ වහන්සේගෙන් ඉමහත් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව හා දීර්ඝායුෂ පතමි. මේක ඉදිරියට තමයි යන්නේ අය පැත්තට යන්නේ. භාවනා කෙරුවොත් නම් ඉදිරියට යන්නේ. සතිමත් වුණොත් යනවා. ඒ නිසා උදාහරණ දෙකකට කියන්න පුළුවන් මේකේ සක්මන් කරන ඉන්නකොට වම් බාහුවේ වේදනාවක් ඇවිල්ලා සක්මන් නතර කරලා මම පරියංගිට ගියා කියලා තියෙනවා. එතකොට බැලුවොත් ඇත්තට මේ වම් බාහුවේ වේදනාව තියෙනකොට සතිය හොඳටම තියෙන වෙලාව. අනික් වෙලාවටත් වැඩිය සතිය තියෙන. ඊළාට ඉරියා මාර් කර නැතුවේ දැනෙන වේදනාව හොඳට බලන්න. ඊට පස්සේ දියතුන පරියංගකේදී දකුණු ධන හිතේ වේදනාවක් ආවයි කියලා. ඉතින් ඒක ඇවිල්ලා දැන් නැගිටපන් දැන් නැගිටපන් දැන් නැගිටපන් කියනකොට තමයි හොඳටම සතිය තියෙන්නේ. අන්න ඒක පොඩ්ඩක් දැක්කන භාවනා කරන්නේ ඒ වෙලාවේ. සතිය වඩන එක විතරයි කරන්නේ. අපිට මේ වගේ කරදරයක් ඇවිල්ලා අපිට තෙරපි මත් දෙනකොට බාධා කරනකොට උත්තටම සතිය තියෙනවා. ඉතින් ඒක දැනගෙන ඒ වෙලාවේ ඉරියව් මාරු කර නැතුව ඔහේ ඉන්න. එතකොට තේනවා අපි මෙතෙක් කල කරදරයි කියපු දේ තමයි දුක. ඒකමයි සත්‍යය. ඉතින් ඒකටයි දැන් මේ පුරුදු වෙන්නේ. ඉතින් ඒ දුක එනකොට වෙන්නට වැඩි දුකක් දරන වෙලාවට වෙන්නට වැඩි සත්‍යයක් සත්‍යත්වය වෙනදට වැඩි පුදුම පිරිච්ච ගතියක් එනවා. විභාගයක් පාස් වෙලාවත් සල්ලි හම්බෙලාවත් නෙවෙයි ඇතුළතින් එන පිරිච්ච ගතිය තියෙන්නේ. ඒක තමයි මනුස්ස සම්පත්තිය කියන්නේ. මනුස්සකම. ක්ෂණ සම්පත්තිය කියන්නේ අපි පිටින් බලාපොරොත්තු වෙනකොට කවදාකවත් ලැබෙන්නේ නැහැ. ඒ නිසා පුළුවන් තරම් සතියෙන් ගතකරනද තමන්ට සතියට ඊරිහැර වෙන තැනකට තමයි කය රිදෙනකොට බඩ රිදෙනකොට තමයි හොඳටම සතිය තියෙන්නේ. අන්නේ වෙලාවට අවස්ථාව පන්නන්න නැතුව ඉරියව මාරු කර නැතුව හේම බලනින්න. එතකොට ඔය ටොටි ගැඹුරු සාන්තිකර තත්ත්වයට යන්න පුළුවන්. ගැඹුරු වේදනාවක් වින්දාට පස්සේ සාන්තිකර තත්ත්වයක් එනවා. කන්දක් නැගි දැන පල්ලම කී පල්ලම වැටෙනවා සෙල්ලම කී. ඒ කන්දට බය මිනිහට කවදාකවත් පල්ලමක් හම්බෙන්නේ නැහැ. ඒ නිසා අද අදට වැඩිය හෙට ඊට වැඩිය ගැඹුරු වේදනාවක් දුකක් ආවට ඉරියව මාරු කරන්නේ නැතුව තව පොඩ්ඩක් ඉඳලා සත්‍ය නඩත්තු කරන්න බලන්න. එතකොට ලැබෙන ඔය සාන්තිකර ගති ඔයිට වැඩි එන්න එන්න වැඩි වෙන්න පටන් ගන්නවා. ඊළඟ ප්‍රශ්නය. දේවන් සරණයි. ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. මෙම වැඩමුළුව පටන්ගත් දින සිට මේ දක්වා මා ලද භාවනා අධ්‍යක්ී මෙලෙස ලියා දක්වමි. සක්මන් භාවනාව. සෑම දිනකම වැලිමලුවේ සක්මන් භාවනාව ආරම්භ කළෙමි. මුලින්ම වම දකුණ ලෙසට භාවනාව ආරම්භ කර ටික වේලාවකින් පාදවල යටිපතුල් වලට දැනෙන සීතල උණුසුම තද සියුම් ගොරෝසු ගති වැලිමින්ම පොළව ස්පර්ශ වන තැන්වලදී අත්විඳෙමි. මෙසේ කිරීමෙන් ලද දැනුමෙන් අද දිනේද උදේවරුේ සක්මන ආරම්භ කළෙමි. ටික වේලාවක් ගතවන විට වම දකුණ මෙන්ම උසවනවා, තබනවා යන මෙනෙහි කිරීම වලින් තොරව සක්මන ඉබේම වාගේ සිදුවන බව අත්දුටු වෙමි. එමෙන්ම ශරීරයේ සැහැල්ලුවක් දැනුණු අතර වෙනදාට වඩා පහසුවෙන් සක්මන් භාවනාව පැයක් පමණ කරගත හැකි විය. පරයන්ක භාවනාව සක්මනට පසුව පරයන්කයට වාඩි වුනිමි. හුස්ම රැල්ල ඇතුල් වෙනවා මෙන්ම පිට වෙනවා. නාස්පුඩු හරහා වෙන්කර හඳුනා ගතිමි. අද දිනේදී පරයන්කයට වාඩි වී ඉබේම වැටෙන හුස්ම රැල්ල දිස බලා සිටින විට එය ටිකින් ටික නොදෙනී ගොස් ඊටාම සියුම් බවට හැරී ඇති බව අත්දුටුවෙමි. මෙසේ ටික වේලාවක් සිටින විට ශරීරයේ පහළ කොටස ගල් ගැසී ඇතුවක් මෙන් දැනුන අතර සිතවිලි ඊටාත්ම අඩු වී ඇති බවත් ශරීරයට සැහැල්ලු ගතියක් දැනුනි. මෙසේ පැයක් පමණ භාවනා කළෙමි. මා නැවත නිවසට ගිය පසු මෙම භාවනාව දිගින් දිගටම පවත්වාගෙන යාම සඳහා පාද නමස්කාර පූර්වකව ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේ මෙම කරන සත්කාරය බොහෝ කලක් කරගෙන යාම සඳහා නිදුක් නිරෝගී බව මෙන්ම දීර්ඝායුෂ පතමි. පරියන්කෙන් නැගිට්ටාම අපේ අපේ සක් මේ වැඩිච්ච සතිය ගෙවෙන්නේ හැටි බලාන ඉන්න කියලා කියනවා. දැන් පරියන්කෙන් නැගිට ඊට පස්සේ මේ කැඩෙනවා. එම් බලාන ඉතොත් කැඩෙන වේගය අඩු වෙනවා. ඒකේ ගෙදරට යනකොට ඒ කාන්තෙන් මේ කැඩනවා කියලා හිතා ගන්න. ඊට පස්සේ මේ තියෙන සතිය කැඩෙන හැටි. නැත්නම් වැඩෙන හැටිනේ බලන් ආසාව. අපි හරි ආසයි සතිය වැඩෙන හැටි බලන්න. නමුත් ලස්සන කතාව තියෙන්නේ ඒ වඩා ගන්න ලසේ සතිය කැඩෙන හැටි දකින්න. තමන්ගේ අස්පන අපිට අසතිය එන හැටි. තමන්ගේම දරුවා තමන්ගේ අතේ මැරලා යන හැටි. ඒ වගේම තමන්ම හදපු ගේ විනාශ වෙන හැටි. ඒ වගේ විතාම ආසාවෙන් වඩන සතිය කැඩෙනවා. ඒ කැඩෙන හැටි බලන්න යන්න බෑ. හිතන්නත් අමාරුයි. එතන තමයි මේ සත්‍යයත් දුක්ඛ සත්‍යයට වැටෙන බව තේරෙන්නේ. නිසා ගෙදර ගියාම කැඩෙනවාමයි. කැඩෙන්නේ කොයි කොයි වෙලාවටද කියලා බලන්න. ඒ කැඩීමට සාදර වෙන්න. නැත්නම් සතියේ Nirodheට සාදර වෙන්න. සතියේ ක්ෂය වෙන එකට සාදර වෙන්න. සතියේ වැය වෙලා යන එකට සාදර වෙන්න. සතරේ පට්නි සතියේ පට්නිස්සග්ගේ බලන්න. එතකොට තමයි අපි සතියට නියම උරුමකාරයෝ වෙන්නේ. ඒ නිසා ගෙදර ගියාම කැඩෙනවා. කැඩියන් කැඩෙන එක දිහා බලන්න. එක ලාභයයි වෙන්නේ ඒකට කැඩෙන වේගය අඩු වෙනවා. නිසා කැඩෙනවමයි කැඩෙන එක දිහා බය වෙන්නේ නැතුව කනකාටු වෙන්නේ නැතුව බලන්න පුරුදු කරගෙන ගියොත් හට ගන්න සතිය නෙවෙයි, සමුදේ සතිය නෙවෙයි, වැය වෙන සතිය. සමුදේ ධම්මානුපස්සීවා විහෙරති, වය ධම්මානුපස්සීවා විහෙරති, සමුදේ වය ධම්මානුපස්සීවා විහෙරති කියලා තනවා වඩා ගන්නලද සතියේ කැඩෙන හැටි බලන්න පුරුදු වෙන්න ඒක අලුගෝසු වැඩක්වත් නිශ්ච මොනවාදේවත් කියනවා මේ උච්ඡේදවාදේවත් නැස්චාර්ථ දෙයක් නෙවෙයි. තමයි වඩා ගන්නලද සතියේ කැඩෙන හැටි බලන්න එතකොට අතවාසියක් තියෙනවා. උදා දියණියක් එයාගේ කමටහන ඉදිරිපත් කරන්න කැමති කියනවා. ආ එයාටම කියන්න කැමති කියලා. කියන්නේ මේ මල්කාන්තයට අකමැති කියලා. අපිට ප්‍රශ්නයක් නැහැ. වඳිනෙමි සාමිදුනේ බැතියෙන් සීරස නාමා කල අපමණ මෙහෙය ආගය මිහිමිට සෑමා ඔබ වැනි උතුම් සංගනාමකට පාතමි ආමා දිගු කල් රැඳේවා බුදු හිමි පිහිට ලැබා හිමිහිට ආඩිය තබමින් සකු මන් කෙරුවා සුසුම් රැල්ලේ ආඩු වැඩි බව සිහි කෙරුවා එහෙමෙහ දුවන සිත එකතන නාතර කළා සමුදුනි බවුන් වඩමින් මා දිවි ගෙව්වා සක්මන තුලදී පායමනවින් දැනගතිමි දකුණින් වාමට කැරකෙවෙමින් මාරුනි සතියෙන් පායේ චලනය දෙස සිත යොමි පර්යංකයට මින් රුකුලක් ලැබ ගතිමි ඉඳගෙන මම මෙතන යයි මා සිහි කලෙමි ගන්නා හුස්ම ගැන සිහි නුවණින් බැලිමි දිගු කැටි සුලං රැලි විත්මා සිප ගතිමි මේනන් කරුණු ගැන මම විම සීලිවිමි සමිදුනි කීලෙසින් මම භාවනා කළා තනක දිහා දිස් සියමා අතර මං වුණා සිත කොහි ගියාදැයි මාදන් නැතුව වුණා නැවතත් සුලං රැලිවිත් මා සැනසෙව්වා එහෙ මෙහෙ දුවන සිත තැනකදී නතර වෙලා අමුතුම ශාන්තියගෙන දීනිහඬ වෙලා පිලිසරණක් සොයපු මානිසරණයට වෙලා වැඩුවෙමි බවුන් ඒ වූ අය හට පින්දීලා සමිදුනි සමාවුව මැන ලීවාට කවියෙන් උපදෙස් ලබා දෙනු මැන මට කරුණාවෙන් කැමති ලැබෙන වාට පිළිතුරු කවි පදේ වඳිනේ මිසාමි දුපායුග මම ආදර දෙතින් සාදුගේ අපල්ලා බෝලෙට ගසන්නට සැරසෙන ක්‍රීඩකයා අවදානයෙන් එය එන පෙර මග හිටියා හුස්මට හොඳින් අවධානය යොමු කරවා අරමුණක මුල මැද අග මම දුටුවා උන්චි හාමුදුර කෙනෙක් කිව්වේ ඊට පස්සේ ආපු හොඳ කවි ටිකක් මන්ට අර දෙකමාරක් ගමනේ මහන්සිය ගියා ඒ නිසා මේක වෙනම රෙකෝඩ් කරගන්න ඕනේ කවි මේ කම මේ කමටහන් කවිකින් කවියෙන් සුද්ධ කරන හැටි දකින්න ඉතින් මේකේ තියෙන්නේ මේ රූප එහෙම නැත්නම් ආස්වාස් ප්‍රසවාස සිපිරඳ ගන්නවට කැමති හිත කොහෙ ගියාද කියලා දන්නේ නැති වෙනකොට චකිතයක් එනවා ඊට පස්සේ ආයෙත් කියනවා හිත නැති පාළු තැනකට ගියා කියලා ඉතින් ඒක නිසා අර යමක් පේන දැනෙන තැනදී gedra ගියා වගේ දැනෙන අරමුණු නැති තැන බයක් බයක සීයාව පේන තියෙන හැබැයි ඊගාව කවිය ඒක ආය ඇල්මර්ලා තියෙනවා ඉතින් ඒක නිසා අර ඉස්සරලා ලියපෙන්නා අරමුණ නිකන් ගෙවිගෙන යනකොට රූප සංඥා මතුවෙනවා. එතකොට රූප රාමු වගේ පේන්න පටන් ගන්නවා. ආය රූපෙට යනවා. මේක ඊට එහා ගිහිල්ලා තියෙනවා. රූප රූප සංඥා වෙලා ඒකත් ගෙවලා ගිහිල්ලා. එතකොට ඒකට පොඩි බීතිකාවක්. එහෙම නැත්නම් බයක් වගේ ගතියක් තියෙන්නේ. නමුත් ඉතින් කවියක් ලියනකොට ඕක නැතිලා යනවා. ඒක තමයි කවියේ තියෙන වටිනාකම. ඔය කවිය මොන දුක ප්‍රකාශ කරන ගියත් කවියේ දුක නැති වෙලා යනවා. බය ප්‍රකාශ කරන ගියත් කවියේ බය නැති වෙලා යනවා. ඉතින් ඒක මේක සෙල්ලමකට අරගෙන මට තියෙන්නේ මේ අරමුණු වලට ආශාව සහ නැත්නම් රූපෙට ආශාව සහ අරූපෙට චකිතයක් බයක් තියෙනවා කියලා. ඒකයි කමඨාන් සුද්ධ කරනවා කියන්නේ. අනිත් දවසේ වගේ නොදන්න තැනට ගියාම ඒ වගේ තැනකින් තමයි නිවනට යන්න තියෙන්නේ. දන්න තැනකින් හිට යන්න බෑ. ඒ නිසා අපි මෙතෙක් කට දන්න ඔක්කොම අතහැරලා ඒ නොදන්න තැනට ප්‍රිය කරන්න ගියොත් ඒක නන් නෙවෙයි නිවන. නමුත් ඒ වගේ දෙයක් හරහා යන්න වෙනවා. ඉතින් මේ ළඟට ගෙනල්ලා ආය අතහැරලා ආය ගෙනල්ලා ඉතින් ඔබ බොහොම ක්‍රමයෙන් සිද්ධ වෙන්නේ. උදේ හොඳට බලලා ඒ කයිපද ගොතන එක හරි හොඳයි. එහෙම නැති වුණත් මේටත් වැඩිය නොදන්න තැනට ගිහිල්ලා නොදන්න බව දන්න තැනට ගියොත් හරිම ලේසියි. ඒකට මනුස්සත්ව ඉක්මනවා. ඒක උත්තරී මනුස්ස ධර්ම වැඩ. ඒ නිසා නොදන්න තැනට ගිහිල්ලා ඒ බව දැනගන්න පුළුවන්. බැරි දෙයක්. නමුත් එච්චරම බැරිත් නැහැ. අපි මේ දේවල් වල තියෙන ආශාව නිසා ඒව ගැන නොදැනීමෙන් අපිට මහා බයක් ඇති වෙනවා. නමුත් කවදා හරි අපි යන්න ඕනේ නොදන්න තැනට කියලා දැන් මම ඉන්නේ නොදන්න තැනක. හැබැයි ඒ බව මම දන්නවා. මම දැන් කිසිම දන්න දෙයක් නැතනක නැතුව නොදන්න තැනක ඉන්න බව දැන ගන්නකොට දැනෙන දැනීමට තමයි සද්ධාව කියන්නේ. එතකොට බුදුහාමුදුර කෙරේ බුදු සද්ධාවක් තියෙනවා. එතකම්ම තියෙන්නේ නිකන් ඇල්මැරිච්ච සද්දාවක්. ඒ නිසා දිගටම මේ විදියට පුහුණුකරනද ඒ ඒ නොදන්න ශේෂ්ත්‍රයට යන්නේ අත අතමාරුවක්වත් කලබගෑනියක්වත් අලකලංචයක්වත් නෙවෙයි. මේකට දැක දැක දැක දැක යන්න ලැබේවා කියලා ওই කවි ටික ඕමම මේ උදුවට රෙකෝඩ් කරලා තියාගෙන ඉමු. මොකද මම හුව දෙනකොට කියනවා මේ කමඨාන් සුද්ධ කිරිල පිස්සු කෙලින්න යන්න එපා. ඒක නිකන් පොඩි විනෝදයක් තියෙන්නේ කියලා. මේ දත් ගලවන්න ඉන්නා වගේ නඩුවට විනිශ්චයක් දෙන්න ඉන්නා වගේ නෙමෙයි. වෙන දෙවෙන හැටියට ලියනවා. ඒ නිසා මට ඒකට කවියෙන් උත්තර දෙන්න බැරි වුණාට මම කනගාට වෙනවා. නමුත් මම හිතුවා මොකෙන් වුණත් කවන්න උත්තරය ලැබුණා කියලා. ඊළඟ ප්‍රශ්නය තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. සක්මන් තීරුවේ සිටගෙන කය පිහිටීම හොඳින් වටහා ගතිමි. ඉදිරියට පාද තබා සක්මන ආරම්භ කළෙමි. වාර කිහිපයක් සක්මන කරන විට ඉතා සැහැල්ලු පහසු බවක් කයට දැනුනි. නිකම්ම ඇවිදිනවා යයි පැහැදිලිය. එක්වරම අවධානයේ සිතට යොමු විය. සිත හිස් ස්වභාවයක විය. එවිට දැනුනේ මා මුලින්ම සිතට හෝ කයට අවධානය යොමු නොකර අරමුණු නොකර සක්මන කළ බවත් දැන් සිත අරමුණු කර ඇති බවත්ය. එවිට සිත අරමුණු කිරීම ස්වල්ප වේලාවකින් අත්හැරිනි. නැවතත් මුල පරිදිම සක්මන නිකම්ම ඇවිදිනවා විය. මෙලෙස සක්මන් කිරීම පෙර පැවති කය ස්වංක්‍රීය හිත හිස් බවින් යුතු තත්වයට වඩා පහසුය. ප්‍රබෝධ ජනකය. එය බොහොම ස්වභාවික ඇවිදීමකි. අරමුණු වලින් තොරව පරයන්කේ නිකං හිඳීමේ ස්වභාවයට සමාන වෙයි. වෙනදාටත් වඩා සක්මනකදී මෙලෙස කිසිත් අරමුණක් නොවි ඇවිදින වාර තිබී ඇතිමුත් ඒ සෑම අවස්ථාවකදීම කය හෝ සිත අරමුණු කිරීමට පෙළඹී සිටියෙමි. එවිට කය අරමුණු නොවි හිතේ හිස් බව දැනේ. මෙම සක්මනින් පසු සියලු සක්මන් වලදී ස්වභාවික ඇවිදීම අත්විඳෙමි. දිගු වේලාවක් පැවැත්විය හැකි සක්මන ඊතා සුවදායකය. පරයන්ක භාවනාව හොඳින් සමබරව වාඩි වී කය ඍජුව පවත්වා ගනිමි. මම දැන් මෙතන ඇයි සිතූ විට හොඳින් කයේ පිහිටීම වැටහි. ඉන්පසු අවධානය යොමු වන්නේ වරින් වර ඇති වී නැති වී යන සිතිවිලි වලටය. විනාඩි 15ක් පමණ මෙලෙස ගත වූ පසු සිතිවිලිවත් නැති හිස් අවකාශයක නිකන් ඉන්නාක්සේ දැනේ. ඉන්නා බවට අවදිමත්ය. ඊතා සැහැල්ලු ශාන්ත ස්වභාවයකී. මෙලෙස වැඩි වේලාවක් දිගටම සිටි අතර පර්යංකයෙන් නැගිට යාමට අවශ්‍ය නොවිය. දානයේට ශබ්දය ඇසුණු විට පර්යංකයෙන් නැගිටීමි. එසේ නැගිටුණු පසුත් එම සැහැල්ලු ප්‍රණීත බව තව දුරටත් අත්දකිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. හරි. කවියෙන් කිව්වා වගේ නොදන්න තැනට ගියාම ඉස්සෙල්ලා ඉස්සෙල්ලා සබකෝලයි. අතරමං වෙලා, කලකොල වෙලා, රැහින් අයින් කරලා අංජබජක් නමුත් කවදා හරි ඒක අභියෝගයක් විදිහට කරන ගිහලා මේ හිස්තන ඉන්නකොට දැන් හිස්තන ඉන්නවා ඒක හරීම සුවදායකයි කියලා දැනගත්තාම ඊට පස්සේ හිතාමතා විදිනකොටත් ඒ වගේම ඒක දන්නවනම් ජොලියක් කියනවා. අර වෙලාවේ යන්නේ ඇයි විදිල්ල අනායාසයෙන්. ඒ වෙලාවේ හරි සතුටක් තියෙනවා. ඒ ඒ සතුට හරියට බුද්ධි විඳගත්තා පස්සේ අනායාසයෙන් යනකොට අනායාසයෙන් දැනගන්නකොට තියෙන සතුට වගේමයි අපි ආයාසයෙන් යනකොටත් ඒ වගේම සතුටක් තියෙනවා. ඒ නිසා හිතන දැකපු කෙනාට ලෝකෙක තමන් කරන හැම වැඩක්ම විනෝදාංශයක් වෙනවා. හරීම సౌందర్యාත්මක වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක ඇත්තටම කොයි වැඩේ තියෙනවා. ඒ වුණාට අර හිස්තැනකට ගිහිල්ලා ඒක රස විඳින්න බැලීමෙන් තමයි අර මල්ලේ කෙමිය මල් පිරෙන වගේ ජීවිතේ රසවත් වෙන්නේ. අපි කරන හැම දෙයක්ම කක්ක කියලා හිතා ගන්නවා. හිතාමතා කරන හැම දෙයක්ම සංස්කාරය හැම සංස්කාරයක්ම හැම හැම චේතනාවක්ම කර්ම වෙනවා. ගෙවන්න වෙනවා. ඔය ඉබේ වෙන දේ මොකක්වත් නැහැ. පුදුමාකාර සාන්තියක් තියෙන. ඉතින් ඒක රස විඳින්නේ අපි හිතනවා ඒක මේ ඌ නියමක් වගේ. ඒක මේ භූතයෙක් ඇවිල්ලා මං ඉ කරලා ගියා. එනතම් මට ආවේශ වෙලා මොනද උනා රෙමේ කියලා කියන මනුස්සයාට කරන්නමයි හිතෙන්නේ. කරන කරන හැම දෙයක්ම කක්කා. එචා නිකම්ම නිකම් බලි බාතේට දාගෙන ඔය නිකන් යන්නේ ගියාම කවදා හෝ නිකන් ඉන්නකොට ලැබෙන මේ සතුට දැකපුවාම කක්කාවෙත් සතුටක් තියෙනවා. හිතාමතා කරන දේ සතුටක් තියෙනවා. ඉතින් ඒක නිසා අපි මේක පුරුදු කරන්නේ මොනවත් නැතුව ඉබේ වෙන දෙයට සාදර කරනවා. ඒක ලොකු ආධ්‍යාත්මයක් නෑ. ඒ වුණාට ආධ්‍යාත්මයක් දෙනවා ඒකට. ආගමක් දෙනවා. දීලා බොහොම ගැඹුරු දෙයක්. ඔබ කෙරුවොත් මොනවා කෙරුවත් කරන්න දන්නාමාන දිත්තේ සහිතව නිකන් ඉන්න වෙලාව බලව මොකක්වත් නැහැ. ආන්නේ ඒ මොනක්වත් නැතික දැක්කහම දැන් මේ කරන්නේ තණ්හාවෙන් දැන් මේ කරන්නේ මාන්නෙන් මම මේ කරන්නේ දිට්ඨියෙන් කියලා දැන ගැනීමත් සතුටක් ඒක නිසා ඊවයිට එක එක විදිහට මේ සභාවට ඉදිරිපත් කරන්න පුළුවන් හැම කෙනෙක්ම අත්දැකලා තියෙන දේවල් ඉස්මතු කරලා සහ හරියට කාරණා මතුවෙන්න ඉදිරිපත් කිරීමයි මේකේ කාව්‍ය ගතිය නැත්නම් රසය තියෙන්නේ ඒ නිසා මේ දැනෙන ඒ හිස්තනේ රසය ළමයි හිතාමතා කරන දේවල් වලට දාන්න එතකොට කරන දේ අපි දවස් පුරා කරන දේ දැඩිශේ කරන ගතිය නැති වෙනවා. ගහපා දෙන ගතිය නැති වෙනවා. කරන්නන්ඩ කරනවා. ඒක හරියට කරන්න ඕනේ, පර්ෆෙක්ට් කරන්න ඕනේ වෙලාවට කරන්නේ මොකක්වත් නැහැ. ඒකට පුදුම ලස්සරක් එනවා ජීවිතේ. ඒක නිකන් මලක් පිපෙන්න වාගේ, නගක් ගලන්න වාගේ. ඉතින් අන්නේ විදිහේ ජීවිතේ ගලන ගංගගේ ජීවිතේ දයාලු ලෝකේ. ඒක තමයි බුදුහාමුදුරුවෝ දෙන්න හදන්නේ. මේගොල්ලෝ බුදුහාමුදුරුවෝ ළඟට යනකොටම දනුකන්දී ගැහුවාගේ පව් අපා. බුදුහාමරණත් ඔය මේ මොකද ඕ හිතෙන නැති මේ මයි ළඟට එනකොට මිනිස්සුන්ට මොකද වෙන්නේ කියලා. ඒකයි උඩ නැගලා ඉන්නේ. ළඟට ඊයොත් එමේ හැප්පෙනවනේ. අන්තිම සතුට දෙන්න උපන් කෙනා. අපි එතෙන් යනකොට බුදුම බයකින් යන්නේ. ඉතින් අපි තුලත් බුදුහාමුදුරුවෝ ඉන්න බවට ලකුණු තමයි ඔය පෙන්වන්නේ. ඇතුළේ බුදුන් ඉන්නවා. ඒ බුදුන් තමයි මොනවා නොකර ඉන්න වෙලාව. ඒක හැබැයි නොදැනුවත්කමට යන්න වෙන්න එපා. අවදියෙන්ම එතෙන් ගිහිල්ලා ඒත් නදී මේක නොදැනුවත්කම දන්න වෙලාව කියලා දැනගන්න ඕනේ. නොදැනුවත්කම දැනගන්න වෙලාව කියලා ලියන්න ඕනේ. ලියුපු එක අනික් කෙනාට වැටහෙන්න ඕනේ. එතකොට සතුට සිව්ගුණයකින් ගැටෙනවා. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්සේ මීට අවුරුදු දෙකකට දෙකකට පමණ පෙර නිස්සරණ වනේ භාවනා කමඨහන් ලැබ සක්මන් භාවනාවත් පරයන්ක භාවනාවත් වැඩි වූ අයෙක්මි. ගෞරවනීය ස්වාමින් වහන්සේට ඒ බව සඳහන් කළ විට නිවැරදි මාර්ගයේ යන බවත් එතෙන් සිට ආනාපාන සතිය වඩා එය සංසිඳුන පසු වර්තමාන කයේ ක්‍රියාකාරකම්ට සිහිය පිහිටුවන ලෙස උපදෙස් ලැබුණි. ඒ අනුව නිස්සරණ වනයේදී මෙන්ම නිවසේදීද කයේ ක්‍රියාවන්ට සිහිය පිහිටුවමින් භාවනාව කරගෙන යාමේදී දෙයත් සහ දෙපේ සිහින් චංචල ස්වභාවයක් උඩට ඇදී යන ස්වභාවයක් දැනුනි. ටික වේලාවකින් දෙයත් දෙපය දෙපය සීතල වී ඒවා ශරීරයේ නැතුව වාගේ දැනුනි. මෙසේ පැයකමාරක් වැනි කාලයක් උදේ සවස කරගෙන යාමේදී දැනේ. දිනපතා එසේ සිදු නොවේ. පළමු කී ස්වභාවයට පත්වීමේදී පැය එකහමාරක් පමණ ගිය විට එසේ සිහිය පිහිටුවාගෙන සිටීමට කම්මැලි බවක්ද දැනි භාවනාවෙන් නැගී සිටිමි. මේ தත්ත්වය මුලදී දැනුණත් මෑතක මිසේ චංචල ස්වභාවයට පත්වත් ගෞරවනීය ස්වාමින් වහන්සේ ධර්ම දේශනාවේදී පැහැදිලි කළාක් මෙන් අතීත සිතුවිලි රාශියකින් හා අනාගත සිතුවිලි ස්වල්ප ප්‍රමාණයකින් මූල කර්මස්ථානයේ වසාගෙන යයි. එහෙත් ටික වේලාවකින් නැවත මූල කර්මස්ථානයට යයි. නැවතත් සිතුවිලි ගංගාවකින් මූල කර්මස්ථානයේ වසා ගනී. මේ අන්දමින් බොහෝ වේලා සිටිය හැක. මෙයින් මිදීම සඳහා මා අනුගමනය කළ යුත්තේ කුමක්දයි අනුකම්පාවෙන් පහදා දෙනසේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය නිවනින්ම නිවීම වේවා. ඒ මූල කර්මස්ථානීය මේ විදිහට මෝහ පටලවලින් වහන්න පුළුවන්. බෑ නැති කරන්නම් බෑ. ඒ කියනවා නාගමාණිකයක් අස්ස බෙට්ටකින් වහන්න පුළුවන්. නමුත් නාගමාණිකයට මොකක්වත් වෙන්නේ නැහැ. ඒකේ කාන්තිය නැතිලා යනවා ගොම්බෙට්ටක් අස්ස බෙට්ටක් දාපුවාම. නමුත් නැති වෙන්නේ නැහැ. ඒ නිසා මූල කර්මස්ථානය අපිට తాවකාලිකව පසහහෙලන්න පුළුවන් වුණාට ඒක නැති කරන්න කාටවත් බෑ. ඒ නිසා අපිට කරන්න තියෙන අය මෝහ පටල කපන්න ඕනේ. කප්පුවම අපිට පේන මූල කර්මස්ථානයේ gediy පිටීම බොහොම බොහොම දිදුල දිදුල තියෙනවා. වැහුණයි කියලා මොකක්වත් වෙන්නේ ඉතින් සයි වැහිච්ච වෙලා ඉසాత වැඳගෙන අඬන්න යන්න එපා නියම්බෝ මූල කර්මස්ථාන නැති වුණෝ මට හොයලා දීපියෝ කියලා නටන්න දෙයක් නැහැ. මේ පොඩ්ඩකට වැහිලා තියෙන හඳ වැහුනට වලාකුලකින් වලාකුළු වලින් හඳට මොනක් කරන්න බෑ. වලාකුළු නැති ටික හඳ බායන. ඉතින් ඒක නිසා අර වලාකුළු ටික විඳගන්න විඳගෙන යන්න බැරිකම අපිට තියෙන. අපි හඳට වැඩිය වලාකුළු අදහන. ඉතින් ඊට පස්සේ ඉසాత බැඳගෙන අඬනවා. ඒ නිසා කන නැතුව ගියොත් වලාකුළු ගියා කියලා හැප්පෙත් දෙයක් නැහැ. ඒක නිසා මූල කර්මත්තානේ දීලා තියෙන අපිට බුදුහාමුදුරෝ එම වළක්වන්න පුළුවන් එකක් නෙවෙයි. සම මේක තියෙනවා දැන්න තියෙන අතීතයේ තිලි ගොඩක්. නමුත් මේක විනිවිදලා බැලුවොත් නැත්තම් හිතවිලි අතරෙන් බැලුවත් ඒක යන්තම් හිතවිලි නැතිලව තරම් නැති වුණාට යන්තම් දැක් ගන්න පුළුවන්. ඒතකොට තමයි තේරෙන පටන් අර ගන්නවා මම මූල කර්මස්ථානේ අතහැරියාට මූල කර්මස්ථානේ කවදාවත් මම අවතාරින්නේ නැහැ. මම මේ පශ්චාත්තාව චිත්ත පීඩානම්මන බදාගත්තට එකක්වත් මූල කර්මස්ථානයේ වගේනේ හරිම චපලයිව යනවා යන්නේ. මූල කර්මස්ථානයේ කවම කාදාකවත් තාම අතාරින්නේ නැහැ. Taman අතාරින්නේ නැහැ. අන්නේ සද්ධා වෙනකොට කියනවා සෝවන් උනායි කියලා. මේ නොසැලෙන සද්ධා වෙනකොට කියනවා සෝවන් උනායි කියලා. එතකම් මූල කර්මස්ථානයේ තියෙනකොට අපි අඬා හො ගන්නවා. ඒ මේ අර වහයිලාලන හිතවිලි අදහන මූල කර්මස්ථානට වැඩි. එතකොට හිතවිලි වද්දෙනවා. කොච්චර වැහුවත් මූල කර්මස්ථානේ මකන්න බෑ. ඔබ ගියාට පස්සේ ඔක මතුවෙනවා කියලා බලනකොට හිතවිල වටනකමක් ඇත්තේ නැහැ. වනිකන් වලාකුළු වගේ හඳ තියෙනවා. අන්නේ විශ්වාසය තමයි අපිට ඔය මේ මාර්ගඵල ඥානෙකදී ලැබෙන්නේ. අන්නේ විශ්වාසය එනකම්ම මේක උරගගා බලන්න ඕන. ඊළඟ ප්‍රශ්නය. දේරුවන් සර්ණයි අතිගෞරවනීය ස්වාමින් වහන්සේ. මූල කර්මස්ථානය පිම්බීම හැකිලිම. පර්යංක භාවනාව සඳහා ඉඳ ගැනීමෙන් පසු උදරයේ දෙසට සිත යොමු කරමි. මෙහිදී උදරයේ චලනය අනුව උදරය ඉදිරියට තල්ලු වීමේදී පිම්බීම හා උදරය පසුපසට තෙරපීමේදී හැකිලිම ලෙසත් මෙනෙහි කරමි. මෙම භාවනා වැඩමුළුව තුළදී උදරයේ පිම්බීම හා හැකිලිම ඊතා සියුම් ලෙස දැනුනි. සමහර අවස්ථාවලදී උදරයේ එක තැන ඊතා කුඩා චලනයක් හඳුනාගත හැකිය. තවත් අවස්ථාවක උදරයේ දෙස බැලීමේදී උදරය එක තැන තදවීමෙන් තිබී එය නිරීක්ෂණයේදී ෂණිකව දුන්නක් තල්ලු කළාක් මෙන් ඉදිරියට තල්ලු වේ. පිම්බීමේ හා හැකිලීමේ ක්‍රියාව නතර වී මෙන් නතර වී තිබීමෙන් පසුවද ඉහත විස්තර කළාක් මෙන් පිම්බීම හැකිලීම සිදුවේ. තවද පර්යංක භාවනාව අතරතුරදී සමහර පර්යංකවලදී නිරන්තරයෙන් සිතට සිතුවිලි පැමිණේ. නමුත් දැන් සිටින්නේ සිතුවිලි තුල බව සිත දනි. ඉන්පසු ඉඳගෙන සිටින ඉරියව්ව හා පිම්බීම හැකිලීමද නිරීක්ෂණය කළ හැක. සක්මන වම් පාදයේ තබන විට වම හා දකුණු පාදයේ තබන විට දකුණු ලෙසත් මෙනෙහි කරමින් සක්මන සිදු කරමි. මෙහිදීද සමහර අවස්ථාවල සිතට නිරන්තරයෙන් සිතුවිලි පැමිණි. නමුත් එය සක්මනට බාධාවක් නොවේ. මා සිටින්නේ සක්මනේ බවද සිතුවලි වලින් පසු වම හා දකුණ ලෙස මෙනෙහි කිරීමට ඉබේටම සිත යොමු වේ. මගේ භාවනා අත්දැකීම් මෙපර. භාවනාව ඉදිරියට පැවැත්වීමට ඔබ වහන්සේගෙන් උපදෙස් පවත්මි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි. ඔය මේ අර මේ දකින්න ටිකම දිගට කරගෙන යන්න බාධාවක් නැත්තම් මේක දිගට කරගෙන යනකොට මේකෙම ගැඹුරට යනවා. මේකම අරටුවට බහිනවා. ගොබේට වෙනකම් බහිනවා. දැන් තියෙන ටිකක් හැල හැප්පෙමින් ඒතකොට බොහොම හොඳට මණ්ඩි මිදිලා තැම්පත් වෙනවා ආක්ෂේප වෙන්න පටන් ගන්නවා. ඒ නිසා බාධාවක් දැන්ට ඔය දේ කරගෙන යන්න නැත්තම් ඔය චාරිත්‍රයේම දිගට කිරීමෙන් අනුග්‍රහකරනද ඒකට කියනවා භාවිතගත කරනවා. භාවනා බහුලීගත කරනවා කියන්නේ. ආසේවති භාවේති බහුලීගත කරොති. බහුලීගත කිරීමෙන් තමයි අර විශ්වාසය තහවුරු වෙන්නේ. ඔයකමයි. වෙන මොකක්වත් හම්බ වෙන්නේ නැහැ. ඒක තහවුරු වීමක් තමයි වෙන්නේ. ඒ නිසා අනුග්‍රහකරනද නිතිපතා එක දිගට මේකම කිරීමෙන් මේකට ඝන බහල වීමට ස්ථාවර වීමට අනුග්‍රහකරනද කියලා කියන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නය අවසරයි ස්වාමීන් වහන්ස පරයන්ක භාවනාව මූල කර්මස්ථානයේ පිම්බීම හැකිලිම පිම්බීම හැකිලිම දෙස බලා සිටීමේ මෙනෙහි කළේ නැත. බැලුමකට හුලම් පුරවනවා අතහරිනවා වගේ දැනුනි. විටක ආයාසයෙන් පුම්බනවා හකුලනවා ලෙස දැනේ. එවිට සිත වෙන තැනකටගෙන නැවත පිම්බීම හැකිලිම දෙස බලා සිටියෙමි. මුලදී මගේ සිත බ්‍රේක් නැති වාහනයක් වගේ සිතුවිලි දිගේ යයි. මුල කර්මස්ථානයේ දෙස බලන්නේ කලාතුරකිනි. ගොඩක් උත්සාහ කර සිතුවිලි ගලා ඒම තරමක් අඩු කර ගතිමි. වාර 10ක් පිම්බීම හැකිලිම සිදුවන විට මට ඒ දෙස බලා සිටි හැක්කේ වාර 5ක් පමණකි. ඉතිරි වාරවලදී මගේ සිත සිතුලි වල පැටලෙමින් පවතී. මේ தත්ත්වයෙන් මට සිටිය හැක්කේ උපරිම විනාඩි 35ක් පමණි. සැලසුම් හා ශබ්දවලට සිත නිතරම යොමු වේ. එවිට සතිය නැති බවක් දැනේ. සමහර අවස්ථාවලදී නිදිමතක් දැනේ. භාවනාව ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගෙන් අවවාද බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. මේ විදිහට අර හිතවිලි තියෙනකොට හිතවිලි තියෙන බව දන්නවා. හිතවිලි නැති වෙලාවේ මගේ මූල කර්මස්ථානේ තියෙනවා කියලා දන්නවා. අන්නේ දැනුම් දෙකේ අර හිතවිලි තියෙනවා කියලා දැනීමට වැඩිය මූල කර්මස්ථානේ තියෙනවා කියන දැනීමට ලොකු කැමැත්තක් තියෙනවා. ඒක ඉතින් ස්වභාවිකයි. නමුත් කොයි එක වුණත් කමන්නේ ඉන්නේ කොතනද කියලා දන්නවනම් හරි. ඉස්සලා ටිපිය සඳහන් කරලා තිබුණා හිතවිලි ගොඩක ඉන්න බව දන්නවා. ඒක හරියටම හිතවිලි නැත්තනක ඉන්නා වගේ හිතවිලි නැත්තනක ඉන්නවා දැන ගැනීමට සමානයි. ඉතින් ඒ නිසා ඔය දැනීමයි වැදගත් වෙන්නේ. මොකද හිතවිලි තියෙන බව නැති බව නෙවෙයි. ආස්වාසද පිම්බිම හැකිලිම නෙවෙයි. තියෙන දේ මොකද්ද කියලා දන්නවනම් ඒක මත මේක වේවා මේක නොවේවා කියන මනාපමනාප දෙකෙන් තමයි අවුල ඇති කරන්නේ. ඒ හිතවිලි උනත් කමන්නේ හිතවිලි ඉන්න බව දන්නවා. ආනපානෙ උනත් කමන්නේ ආනපානින්න බව දන්නවා. පිම්බීම හැකිලිම වුණත් කමන්න පිම්බීම හැකිලිම බව දන්න එක හරියට වාර්තා කරන්න පුළුවන් නම් ඒකේ විෂ කපන්න පුළුවන්. ඒ නිසා පිටිවිලි බහුල වේවා මඳහත් වේවා නැති වේවා. ආනාපානෙ බහුල වේවා ගොරෝසු වේවා සිං වේවා මඳහත් වේවා මුඛයේද මගේ හිත තියෙන කියලා දන්නවයි කියලා කියන්නේ සතිය. ඒ නිසා සතියේ තාරාසිරම් බලන්නේ නැතුව මට විනාඩි 35ක් ඉන්න පුළුවන් ඊට පස්සේ ඉන්න බැරි බව දැනගන්න සතියක් තියෙනවා. දැන් නැගිටපන්. දැන් සැලසුම්. ඉතින් ඒකත් දන්නවනේ. අන්නේ විදිහට බුක් කීපින් කියලා කියන්නේ මේකට. පොත් තැබීමක් කරන්ඩ මොකේද හිත තියෙන්නේ කියලා. ඒ වස්තුවේ වටනාකම නැහැ. තියෙන්නේ මොළ බණ දාන්නේ හරි කමන්නේ. තියෙන මල දාන්නේ මේකයි කියලා දන්නවනම් ඒක සත්‍ය කියලා හිතාගෙන දිගට පවත්තන්න. ඊළඟ ප්‍රශ්නය තිරුවන් සන්නයි. අතිගෞරවනීය ස්වාමින් වහන්සේ මාගේ සක්මන් භාවනාව. මුලදී සිටගෙන සතිමත්ව කය දිස බලා වම දකුණ හා ඔසවනවා ගෙන යනවා තබනවා ආදී ලෙස කළත් දැන් පාදයේ යටුපතුලේ ස්පර්ශයන් පිළිබඳව බලන්නට විය. තද ගතිය, සිසිල් ගතිය, රළු ගතිය ආදී ලෙස විටින් විට වෙනස් වෙමින් යන ස්පර්ශයන් නිරීක්ෂණය කළෙමි. බොහෝ වේලා සක්මන් කරන විට ශරීරයේ සිට බෙල්ල ආදී තැන්වල සංවේදනා ඇතිවිය. නලල නලලත සංවේදනා ඇතිවිය. විටින් විට සිතවිලි බාධා බාධා පැමිණියත් නැවත වම දකුණ ලෙසින් හා පාදවල ස්පර්ශයන් බලමින් සතිමත් වෙමින් සක්මන සිදු කර ගතිමි. පරයන්ක භාවනාව ආනාපාන සතියයි. අවුරුදු දෙකක් පමණ කාලයක සිට භාවනාව කරගෙන ගියෙමි. එවිට ශරීරයේ සතුන් දුවනවා ආදී නොයෙකුත් සංවේදනා ඇතිවිය. රස්නේ දැනීම ආදී දේ සිදුවිය. මෙවර පරයන්කේදී නලලත සහ හිසේ පිටුපස නොයෙක් සංවේදනා ඇති වූ අතර ආස්වාස ප්‍රස්වාසයේ හොඳින් අවධානය ඇති විට හුස්ම රැල්ල නොදෙනී ගොස් හිස් අවකාශයක්සේ දැනුනි. හුස්ම නොදෙනුනත් උදරයේ චලනය වන අයුරු නිරීක්ෂණය කළ හැකි විය. එසේ ටික වේලාවක් සිටීමේදී හුස්ම රැල්ල නැවත ප්‍රකට විය. මෙසේ මාරුවෙන් මාරුවට කිහිප විටක් සිදුවිය. ආස්වාස ප්‍රස්වාසයේ නිරීක්ෂණය කරමින් සිටින විට පිටේ දෙපස තද වේදනාවක් ඇතිවිය. ඒ දෙස බලා සිටියාට වඩා එය මෙනෙහි කිරීමේදී ඒ ක්‍රමෙන් තුනී විය. මාගේ භාවනාව දියුණු කර ගැනීමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවයත් මේ ආත්ම භාවයේදීම නිවන් පසක් කර ගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමි. මේක අර සංවේදනා කියන වචනේ ජීව පොලක සඳහන් කරලා තිබුණා. මුලින් මුලින් නම් සඳහන් කරලා තිබුණේ මේ සංවේදනා දැනෙනකොට බාධා කරනවා කියලා. ඊට පස්සේ මේ කහනවා, කූඹි දුවනවා, ඒ සංවේදන ගැන කතා කරලා තියෙනවා. ඒක නිසා එන්නේ එන්නේ එන්නේ අර ඒක බාධා කරගන්න ගතිය වෙනුවට සංවේදන ගැන මධ්‍යස්ථව වාර්තාගත කිරීමේ රටාවක් පේන්න තියෙනවා රචනයේ පුරාවට. ඒ නිසා හොඳට මතක තියාගන්න සංවේදනා දැනෙනවයි කියලා කියන්නේ සතිය හොඳටම සියුම් වෙලා. ඒක හරියට වීණාවේ තත හොඳට ඇදිලා තියෙනකොට ඒකට පුංචි තට්ටුවක් දැම්මත් හ්ම් ගාලා සද්ද එනවා. වීණාවේ තත ඇදලා නැති වෙලාවේ තට්ටු කරාට එහෙම සද්ද එන්නේ නැහැ. ඒ නිසා හුදුවට සතුටුමත් වුණාම හැම දෙයක්ම ඇදිච්ච රබම් හමක් වගේ තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක බාධාවට ගන්න එපා. ඒක මේ රබාන රත් වෙච්ච වෙන දෙයක්. වගේ සත්‍ය මුදුන්පත් වෙච්චලා එන දෙයක් කියලා ගියොත් ඒ සතියේ තියෙන තියුණු භාවය ඕනම දෙයක් කපාගෙන යන්න පුළුවන් ගතියක් වෙනවා. උගදෙනකේ කහනකොට කූඹි දුවනකොට මේක භාවනා කැඩිලා සත්‍ය කැඩලයි කියලා හිතෙනවා. නෑ මේක හොන්දටම සත්‍ය ඉදිරිපත් වෙච්ච වෙලාව. භාවනා හොන්දටම ඉදිරියට යන්න හදන වෙලාව. අන්නේකට යෝගාවචරය අනුග්‍රහ කරන්න දන්නවනම් කලදුටු කලවල හිගම් කිව්වා වගේ කඩාගෙන යනවා. මේක බාධාවට චෝදනාවට අභියෝගයට ගත්තොත් භාවනා හැම දියුණුවක්ම භාවනා හැම ප්‍රතිඵලයක් ප්‍රශ්නයක් කරගන්න. මං මෙයාට මෙහෙම චෝදනා කරන්නේ මේ ලියල එක්කන්ට එහෙම මං චෝදනා කරන්නේ අනිත් දවසේ සිවුම් සංවේදනා එනකොට හුදුවට සාදර වෙන්න මේක සතිය තියුණු බවට ලක්ෂණයක් කියලා. එතකොට හිතේ අපේ කවදාකවත් වැඩ කරපෙති ස්නායු පද්ධති නියුරොබික්ස් වැඩ කරන්න පටන් ගන්නවා. අපිට හිතා ගන්න බැරි දේවල් නව නිර්මාණ අලුත් ෂෝට් කට්ස් තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේකට අනුග්‍රහ කරන්න ඉගෙන ගන්න කියලා කියන්නේ. ඊළඟ ප්‍රශ්නය. තෙරුවන් සරණයි. ගරුතර ලොකු ස්වාමින්ද්‍රයන් වහන්සේගෙන් අවසරයි. වැලිමලුවේ සක්මන් භාවනාවේදී භාවනාවේ යෙදී සිටින විට සිටින විටත් ලනුපතුරේ සක්මනේ යෙදී සිටින විටත් මුල සිට මේ දක්වාම දැනුනේ පාදයේ ස්පර්ශය පමණි. මේ වන විට පාදයේ මුල සිට යටිපතුල දක්වාම ඊතා සැහැල්ලුවෙන් රිද්මානුකූලව දෙපා මාරුවෙන් මාරුවට ගමන් කරන අයුරු දැකගත හැකි විය. මෙසේ සතිය පවත්වාගෙන යන විට දෙපා සිට කොන්ද දිගේ ඉහළට හිස දක්වාම මාංශ පේශීන්ගේ චලනයක් අත්දුටු වෙමි. වැලිමළුවේ සක්මන් භාවනාවේ යෙදී සිටින විට අප්‍රාණික බවක් දැනුනි. ගමන් කරන වේගයේද අඩුවිය. ඒ සමගම වාගේ වම දකුණ යන වචන කියවීම ඉබේම නතර විය. නිදිබර ගතියක් දැනුනි. වැලිමළුවේ අඩි 3-4 ප්‍රමාණය පෙනෙන තරමට දැස් පියවිනි. ඒ සමගම හිසේ බර ගතියක් දැනුණු බැවින් පරයන්කයට වාඩි වීමට සිද්ධිය. වාඩි වී දැස් පියවනවත් සමගම තුරුලතා වලින් හෙබි වනයක් මැද සිටින නිසාදෝ කුරුළු නාදවලට සවන් දෙන්නට යයි අරමුණක් පහළ විය. දස දෙසින් කුරුළු නාද රැහන් හඬ ඇසෙන්නට විය. ඒ සමගම පාන් වෑන් එකේ නලා හඬ ඈතින් ඇසුනි. චූම් පාන් කියලා චූම් පාන් කියලා. නලහඬ නැසී යනතුරුම එයට සවන් දුනි. නලහඬ තුල තුලත් කුරුළු රාද රටා තුලත් මොනතරම් ගැඹුරු දහමක් ගැබ්ව ඇද්දයි සිතුනි. එහෙනම් සිත ඒකාග්‍ර විය. කුරුළු නාද ක්‍රමයෙන් පහව ගියේය. මේ වන විට සිරුර ගල් ගැසී තිබුණ බැවින් ඒ ගැන දැනීමක් නොවිය. සිත ගැන අවදියෙන් බලා සිටියෙමි. කීපවරක් හිස් හිස ගැසී යන අයුරු අද්දුටුවෙමි. බොහෝ වේලාවක් මෙසේ සිටින විට වරින් වර සිතුවිලි පෙනී බොඳ වී යන අයුරු සතියෙන් බලා සිටියෙමි. නැවත සිරුරේ සැහැල්ලු භාවය දැනුනි. කුරුළු නාද ඇසෙන්නට විය. නැවත සවන් දුනිමි. තුරුලතා සැලවෙන හඬ අතරින් ඇසෙන කුරුළු නාද රටාවලින් ඊතා සුළු වේලාවකින් සිත නැවත ඒකාග්‍ර විය. පෙරසීම සිරුර ගල් ගැසී යන අයුරු දැනුනි. තෙවන වරටද හිත සැහැල්ලු විය. එවිට කුරුළු නාද ඇසුනේ ඈතින්යයි මට සිතුණි. ඊටද සවන් දී සිටින විට පෙර පරිදිම සිත ඒකාග්‍ර විය. දෙකම්බුල හරහා කඳුළු වැඟුරුනි. ඒ සමගම අහිංසක සිනාවක් පහළ විය. පුදුම ඒ සමගම අහිංසක සිනාවක් පහළ විය. පුදුම සතුටක් දැනුනි. අනේ මේ සතුට සියලු ලෝක සියලු සත්‍යයන්ටද දැනේවයි මෛත්‍රී චින්තනයක් පහළ විය. මෙහෙම චුට්ටක් අත් ඉඳලා මෙහෙමනම් රහත් උතුමෝ මොනතරම් සුවයක් විඳිනවා ඇද්දයි සිටිනේ. ඊර්ෂ්‍යාව. <laughs> ඔබ වහන්සේට අති උත්තරීතර සසුන රකිමින් සසුන් කෙත වඩන්නටත් ප්‍රාර්ථනා බෝධියකින් නිවි සැනසෙන්නටත් නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවායි පතමි. තෙරුවන් වැඩමුළුවක දවස් 5 6 7 එක දිගට යනකොට තමයි මේ පදමේ ඉන්නේ එදාට මම යන්නත් ඕනේ. එදාට තමයි හුත්තටම භාවනා කරන්නේ. ඒ නිසා මම කරන්න දවස් දෙකක් පැනලා යනවා. පැනලගේ දවසේ අර අල්ලගත්ත භාවනා නිසින්ින්ද ඔහි වැඩෙනවා. ඒ නිසා මේ භාවනා කිසියම් දෙයක් අපිට පිටින් ලැබෙන්නේ නැහැ. මේ ಗುಣ සියල්ලම ඇතුලේ තියෙනවා. අපි දන්නේ නැහැ. අපි මේ අරයාගේ මෑගේ දොස් දකින්න නිසා. කිසිම කෙනෙක්ගේ දොස් දකින්න කෙනෙකුට එහෙම අර ඇතුළත ගුණේ බබලන්නේ හැම කෙනෙක් ගාම තියෙන ගුණ ටිකක් විතරයි. ඉතින් බැලූ බැලමට නම් පේන්නේ පොස්පරොස් තමයි. ඒ නිසා අර තමන්ගේ ගුණ ඇතුළෙම මතුවලා දකින්නට පේනවා. මේ ළඟ ඉන්න ඕනම කෙනෙකුට ඒ සැපේ ලබන්න පුළුවන්. කිසිම කෙනෙකුට එහෙම මේ බුණදකින් කියලා සාපයක් නැහැ. ඉතින් අපිට අර ඒ අපි සැප විඳිනොත් විතරක් ඒකෙන් පුංචි ආර්දනාවක් යන අනිත් අයටත් කම්පන වේගයක් යනවා. මේ මිනිස්සයා ජොලිය උඹත් ජොලිය හිටපන් කිය. උගන්නන්න නම් බෑ. ඒ වගේ මේකේ නැගි දොස් දැකලත් බෑ. එතකොට වෙන්නේ අර අපිට තියෙන එකක් නැති වෙන නිසා සුභ පරමාහම් භික්කවේ මෙත්තා චේතෝ විමුක්තිං වදාමි කියලා. හැම දෙයකම තියෙන සුභ පැත්ත බලන්න. ඔය වගේ අත්දැකීමක් අරගෙන. එතකොට පේනවා මේ ඇතුළත තියෙන ගුණයක් මේ. බුදුහාමරෝ දීපයක්වත් ධර්මයේ දීපයක්වත් සංඝයා දීපයක්වත් සීල දීපයක්වත් නෙවෙයි. ඒ නිසා අපි අන්නේක මතුවෙන විදිහට ජීවත් වෙන එකට අපි කියනවා සම්මා ආජීවය කියලා. යහපත් දිවිදක් රැකුම. ඉතින් දිවි රැකුම හරහා අපි අනික් අයටත් ආදර්ශයක් දෙනවා. මේ පුදුමාකාර සැපක් මේ ජීවිතේ තියෙන්නේ මොකටද මේ අමුඹ කන්නේ? මොකටද මේ පැංගිරි රස කන්නේ? ඔක පුදුම රසක් තියෙන්නේ කියලා. ඉතින් ඒ නිසා Taman වඩනකොට මේ පණිවිඩෙත් අනුණ්ඩ යනවා. ඉතින් ඒ නිසා ඒක ඒ සැප නැවත නැවත ලැබීම සඳහා කුමක් කළ යුතුද? ඒක තමයි දන්නවනේ. ඒක සැරයක් විඳපු කෙනෙක්නේ. ඉතින් ඒකට අනුග්‍රහ කරන්න කියන එක තමයි අපි භාවනා කමට සුද්ධ කරනකොට කරන්නේ. ඒක ඉතින් හරියටම කියලා කරන්න බෑ. සප්පාය කරනු සලසලා දෙන්න. ආසන්න කරනු සලසලා දීමේ වැඩෙන්න අරින එක තමයි කරන්නේ. ඒක තමයි භාවනා කරනවා කියලා කියන්නේ. ඊළඟ ප්‍රශ්නය තෙරුවන් සරණයි. ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේගෙන් අවසරයි. සක්මන් භාවනාව. මළුවේ කොනක සිටගෙන සිටගෙන සිටින බව මෙනෙහි කර වම දකුණ කියා දැනෙන දැනීමට සිත තබාගෙන සක්මන් කරමි. විලුඹ දවන විට කම්පන ගතියක්ද ලනුපැදුරේ රළු ගැටිති ගතිය සහ වැලි මළුවේ සක්මනට මා ඉතා කැමැති ගතියක් මට දැනේ. වෙනස් විදිහේ දැනීම් ගොඩාක් අත්විඳීමට හැකි නිසා විය හැකිය. මෙසේ සක්මන් කරන විට ආයාසයකින් තොරව ඔහේ කය ගමන් කරන බව වේගය හැරවීම කයම තීරණය කරයි. මම යා නැතුව ගමන් කරන බව හොඳින් අත්විඳිමි. මිසේ ඕනතරම් සක්මන් කළ හැකි නමුත් මා පැයක් සක්මන් කර පර්යංකයට පැමිණි පසු එයද සුවසේ ඉඳගෙන සිටින බව දැනේ. මෙසේ සිටින විට උදරය පිම්බෙන හැකිලෙන බව, පපුව උස් පහත් වන බව වැටහි. පියවරෙන් පියවර අඩු වී අසුකර ගැනීමට නොහැකි තරම් නොදැනේ. ඊතා සියුම්ය. වේදනා ඉස්මතු වන ඒටද සිත යොදා බලා සිටිමි. එයද ඇති වී නැති වී යන ආකාරය බලා සිටිමි. පරයන්කය වේදනා ශබ්ද අතර පැයකමාරක් පමණ ඔහි සිටිය හැක. සමහරක් අවස්ථාවල සක්මණට හා පරයන්කයට හිත යෙදීම ඉතා අපහසුයි. කම්මැලි. තවද මා අන් අය කරන පුංචි වැරදි වලට ද්වේෂයක් ඇතිවේ. එවිට මා ඒ වැරැද්ද මා නොකරමියයි සිතුවද නැවත නැවත සිදුවන විට අනේ මුන්ද <laughs> අනේ මුන්දලගේ සතියයි මටම කියාගනිමි. මෙයින් මිදීම <laughs> වමනා වුවත් මා කුමක් කළ යුතුදයි වැටහීමක් නොමැත. <clears throat> ස්වාමීන් වහන්සේ මාහට අනුකම්පාවෙන් පහදා දෙන සේක්වා. වහන්සේට දීර්ඝායුෂ වේවා. මේ ළඟදී කියෝ පොතක තිබුණා ඒ වගේ අපේ හිතේ ලියවිච්ච කරුණු වගේක් තියෙනකට ස්ක්‍රිප්ට් කියලා කියනවා SCRIPT කවුරු වගේ හිතට දාලා තියෙනවා මේ වෙලාවේ මේ වැඩේ කරන්න එපයි කියලා. ඉතින් මම මේ ගැන උනන්දුවෙන් ඉන්නකොට තව කවුරු හරි කරනවා. එතකොට එයා කෙරේ ද්වේෂයක් එනවා. මේ මනුස්සයා මේකවත් දන්නේ නැද්ද කියලා. ඉතින් ඒකට හේතුව මේ මගේ ඔළුවේ තියෙනවා කවුරු හරි දාලා මේ වැඩේ වෙන්න එපයි කියලා. වෙන්න කරන්න එපයි කියලා. ඉතින් මම උත්සාහ කරන්න කරන්න මගේ උත්සාහය කොච්චර සාර්ථක වුණත් තව කෙනෙක්ගේ වැරද්ද දකින්නට ඉබේ මගෙන් තරහක් යනවා. ඉතින් මෙයාගේ මේ ලෙඩේ තනිපෙන්නේ නැහැ. එයාට කියන්න ඕනේ මේ උඹට කවුරු හරි ඔළුවට දාපු කුණු කන්දලක් මේ. ඉතින් ඒ කුණු කන්දල උඹ උඹ මේ සාධාරණ එකමයි ඕකමයි හරි කියලා අල්ලගෙන ඉන්න. උඹ නම් හරියට කී කරු. උඹ හරීම හික්මෙලා ඉන්නේ. නැවත් උඹට වෙන කවුරු හරි එක දැකපු ගමන් කරනවා දැකපු ගමන් කේන්තියන්නේ මොලේ සටහනක් තියෙනවා. අපේ හැදියාවත් එක්ක. අයින් කරන්න බෑ. ස්ක්‍රිප්ට් එක අයින් කරන්න බෑ. කොහෙ ගියත් මෙන්න මෙහෙම වෙන්න ඕනේ. මේ වෙලාවේ මෙහෙම වෙන්න ඕනේ. මේ වෙලාවේ මෙහෙම වෙන්න ඕනේ කියලා කවුදෝ මගේ ඔළුවට දාලා මං මේ වැරද්ද කලින් කරලා තියෙනවා දැන් කරන්නේ. ඉතින් අපි ඔක්කොම බලාපොරොත්තු ඔක්කොමලා එක දන්නවා. මේ අදාළ නැති පුංචි දෙයක්. සම්බන්ධ නැති පුංචි දෙයක්. ඒ ගලවන්න බැරිකමයි ඒකේ තියෙන භයානකම. ඉතින් මේ වගේ ලියනකොට තේරෙනවා මට අනුගේ පුංචි වැරදි රුස්සන්නේ නැහැ. ඒ මොකද මට ඒක වැරද්දක් බව කවුදෝ කියලා තියෙනවා. මං ඒකට ප්‍රතිසද කරගෙන ඉන්නවා. කව වෙන කෙනෙක් සෑහල්ලුවට කරනවා. එතකොට දෙනවා නේ මුංගේ අම්මා තාත්තී හැටි කියලා බලනකොට මාත්‍යේ මල්ලේම තමයි. මගේ ළඟයි ඇත්තටම මොලේ ලියවිලා තියෙන්නේ මෙන්න මේ වැඩේ හොඳ නැහැ කියලා. ඒත් කවුරු හරි දාපු එක. ඒ නිසා ඒක කමඨාන් සුද්ධ කරන වෙලාවේ කවුන්සලින් කරන වෙලාවේ ප්‍රී ඇසෝෂියේෂන් කරන වෙලාවේ කාට හරි අතින් කියවුනොත් එයාලා ලියපු එක මැකෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මිනිස්සු ඕවා කරනවා ඉතින් මේ හැම කෙනාටම හැම එකටම උපදෙස් ලැබිලා නැහැ. ඒ මනුස්සයට කියලා දෙනා මිසක් මණි මුන්දලගේ සතිය කියලා තියවන්නේ බලනකොට රෝගේ තියෙන්නේ Taman ගා. අන්න ඒ වගේ දේවල් සතියෙන් ගලවලා දාන්න. ගලවන්නේ කමටහන් සුද්ධ කරන වෙලාව භාවනා කරනකොට නෙවෙයි. ඒ නිසා හොඳට බලන්න අනුමාන සූත්‍රය අනුව අනුන් කරන හැම වැරද්දක්ම වැරද්දක් වෙන්නේ මම මේ කණින් කරලා තියෙන නිසා. කටුකුරුනි සාංශි කියනවා I can't see any mistake that others doing which I have not done myself කියලා. ලෝකේ තියෙන හැම වැරද්දක්ම වැරද්දක් වෙලා තියෙන්නේ ඒක මම කරලා තියෙනවා. එහෙම නැති දෙයක් වැරදි දෙයක් නැහැ ලෝකේ. අන්න ඒක දකින්න හරීම අහිංසක වෙනවා ඒකට. ඊළඟ ප්‍රශ්නය අතිපූජනීය අපගේ ගුරු දේවෝත්තමයන්න් වහන්සේට নমස්කාර වේවා. ඔබ වහන්සේ ඊතර වැඩිමිට පෙර සහභාගී වූ එක් දින වැඩමුළුවකදී මා ලබපු අත්දැකීමක් වාර්තාව ගොනු කිරීම සඳහා මුලින් සටහන් කරමි. පාරයන්කේ දෙයත්ලිහි ස්පර්ශයේ දෙස සිහියෙන් සිටින විට විනාඩියකදී පමණ සිහින් සුවදායි බවක් ශරීරයට දැනේ. ක්‍රමයෙන් වැඩි වී සන්ධි විනිවිද යමින් කොඳු නාරටිය දිගේ ඉහළට යන සුඛමය වේදනාවකි. මෙසේ අභ්‍යාසයේ යෙදුණු එක් දිනකදී ඉදිකටු වර්ෂාවක් වැටුණාසේ ශරීරයේ අතිශය වේදනාත්මක අවස්ථාවකට පත්විය. මා වේදනානුස්සතිය හොඳින් වැඩි වූ අයෙකු වුවත් එම අවස්ථාවට මුහුණ දීමට නොහැකිව පරාජයට පත්වීමි. අභ්‍යාසය නතර කළ මට දක්නට ලැබුණේ රුධිර කේශනාලිකා පිපිරීමෙන් ඇති වූ රතු පැහැති ලේ ලප්ප පැල්ලම්ය. එය ටික වේලාවකින් අතුරුදහන් විය. නිදාගෙන සහ හිඳගෙන සිටින ඉරියව්වලදී කයට සිත යොමු කළ විගස ශරීරයේ සුඛයක් ඇතිවේ. ඒ දෙස බලා සිටින විට අභ්‍යාසයේ නොයදෙන විටත් එම සුඛයම වේදනාව වැඩි කරගත හැක. එයද වෙනස් වී යන හැටි දකිමි. මෙසේ දිනපතා පැයක පමණ අභ්‍යාසයේ යෙදෙන මගේ දෙනතත් නලලත් අතරින් සුදු පැහැති ආලෝක රවුමක් පෙනේ. ඒ අතරින් දියැලක ජලය ඇද වැටෙන්නාක් මෙන් ආලෝක බිඳිති විසිරෙනු දකිමි. ඒ දෙස බලා සිටින විටද ශරීරයේ සුවදායි බව ඇතිවේ. අභ්‍යාසයේ නොයදෙන විටත් ඇස් පියාගෙන සිටින විටත් මෙසේ සිදුවේ. සක්මන් භාවනාව කරන විටදී ශරීරයේ සියුම් සුඛයක් ඇතිවේ. ගෞරවනීය ගුරු පියාණන් වහන්සේ මගේ අභ්‍යාසයේ ඉදිරියට ගෙන යාමට උපදෙස් පවතමි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. බුදුරජාන් වහන්සේ සඳහන් කරන විදිහට සැප දුක් කියලා වේදනා දෙකක් තියෙනවා. ඒක තව දියුණු කරනකොට වේදනා කියන මාතෘකාව දිගේ සැප දුක් සහ අතරමැද තියෙන අදුක්කම සුඛ කියලා තුනක් දාන්න. එතකොට සාමාන්‍ය වේදනා વિશે සම්පූර්ණ වෙනවා. නමුත් ඒක පහකට දාලා කියන්න පුළුවන් කමක් වෙනවා. දුක්ඛ, දෝමනස්ස වේදනා, සුඛ, සෝමනස්ස වේදනා, අතරමැද වේදනා කියලා. එතකොට පහකට කඩන්න පුළුවන්. ඊට පස්සේ ඕක ඕන්නම් බුද්ධ ජාන්සේ 108කට කඩලා පෙන්නනවා. ඉතින් ඒ නිසා මේ වේදනා විශ්ය කියන එක එන්නේ එන්නේ වැඩි වෙනවා. දැන් ඔය කතා කරන්නේ අවබෝධ කරගන්න හදනවා දෝමනස වේදනාව. ඒ කියන්නේ හිතින් හදාගන්න වේදනාව. කකුල තුවාල වෙච්චාම එක වේදනාවක් තියෙනවා. මේක වැඩි වෙලා කැන්සරයක් ඇවිල්ලා අපි ඩයබටිස් වැඩි වෙලා මේකෙන් වෙයි කියලා හිතින් විඳවනවා. ඒකට බෙහෙත් නැහැ. හිතේ ලෙඩේට බෙහෙත් නැහැ. ඉතින් හුඟක් කෙනෙකුට වයසට යන්න යන්න වෙනකොට හිතේ ලෙඩ තමයි ගොඩක් තියෙන්නේ. ඒකට කියනවට කැමතිත් නැහැ. ඔබටත් කවදා හරි වෙයිනේ ඔන්න එදාට ඔබට තේරෙයි කියලා අපිට බයි. තන්නේ කර බොරුව ගෙනියන්නේ බොරුවමත් නෙවෙයි හැබැයි. ඉතින් යා යා හිතනවා මේ මට මේක උලා දීවැඩිය වැඩි වෙයි. ඉතින් ඊට පස්සේ අපාය ආයේ වෙන මැරිලා අපාය යන්න ඕනේ නැහැ. ඉතින් ඒ නිසා මේ වේදනාව දෝමනස්යෙන් දුක් වේදනා දෝමනස්යෙන් වෙන් කරගත්ත දවසේ පේනවා මේ කිහෙලි ගෙඩිය කනකොට ලෙල්ල ගලවලා කෑවොත් එක රසයක් ලෙල්ලත් එක්ක කෑවොත් එක රසයක්. ඉතින් උඟ දෙනේ ලෙල්ලත් එක තමයි කන්නේ. ඉතින් එතකොට කෙසෙල් රසය ඉන්නේ. ඒ නිසා හොඳට දැනගන්න දෝමනස්ස වේදනා ඒක කර්මානුරූපව තමයි හදාගන්න එක. අපි ඒකල කාට හරි හේතු කරනවා. එතකොට ආත්මවාදයට වැටෙනවා নানা ප්‍රකාර දේවල්. නිසා දුක හොඳට විලිවිදින්න ඒ දුක, දෝමනස්ස, අදුක්කම සුඛ, සුඛ, සුඛ, සෝමනස්ස ආදී වශයෙන් මේ දෙක දැක්කට පස්සේ පේනවා මේ මිනිස්සයා මිනිස්සයා කියන අමන සතා මේ සැප හොයන්න ගිහිල්ලා මොන්න කරදරයක් විඳිනවද? පහම ලැබෙනවා. උද්දී ඉඳලා හැනියකම් අමුඩි ලියන්න නැතුව සැප හොයන්න ආද. ලැබෙන්නේ සමසේ. එන එක බාරගනි. මොකක්වත් වෙන්නේ නැහැ. ඔච්චරම තමයි. ඒ නිසා මේ දෝමනස වේදනාව මේ ඉසෝසන වේලාවක් අන්න ඒක පිළිබඳ අවදින් ඉන්න කියලා කියනවා. ඊළඟ ප්‍රශ්නය අතිගෞරවනීය ස්වාමීන් වහන්ස මාගේ මූල කර්මස්ථානය ආනාපාන සති භාවනාවයි. දැනට අවුරුදු 4ක පමණ සිට භාවනා කරමි. සතිය හොඳින් පිහිටුවීමි. ආනාපානයේදී අරමුණු රහිත අවස්ථා අද්දුටෙමි. දැනට අවුරුදු 1ක පමණ පෙරදීය. නමුත් ඒ අත්දැකීම් ඉන්පසු නොලදිමි. සතිය හොඳින් ඇති බව දනිමි. නමුත් මෑතක සිට භාවනාවේ සිට පැයකින් පමණ net විවර කරන විට මා සිටියේ කොහේදයි නොදන්නා තරමට විස්මිත බවක් ඇතිවේ. නිින්ද නොගිය බවත් සතිය මූල කර්මස්ථානයේ තිබූ බවත් දනිමි. මාගේ සිරුර සැහැල්ලු බවක් අත්විඳිමි. සක්මන් භාවනාව නිතර කළත් සිතේ සංහිඳියාවක් මට නොදැනේ. සක්මනේදී සිත නිතර පිට යනවා යන වාර බොහෝය. නැවත වම දකුණ වශයෙන් මූල කර්මස්ථානයේට විත් එක දිගට කරගෙන ගියත් සක්මණින් තෘප්තිමත් බවක් නොදෙනි. ස්වාමින් වහන්සේ මා මේ භාවනාව තව දුරටත් කරගෙන යාමට ඔබ වහන්සේගෙන් කාරුණික උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. සක්මණේ එහෙම ප්‍රතිඵල නොදෙන්නුනායි කියලා අතහරින්න නරකයි. සක්මණ දිගට කරන්න ඕනේ. ඒකෙන් තමයි අර පරියංකේට අවශ්‍ය ශක්තිය ලැබෙන්නේ. පරියංකේදීත් අපේ හිත සංස්නන දැන් ගෙවන් උනායි කියලා අත්දේරුණාට ඒ ගෙවන් වෙච්ච එක ඇතුලේ තව මොනවදෝ කංකරචලයක් තියෙනවා. හෙට වෙනකොට ඒකත් සංසිඳෙනවා. අනිද්ද වෙනකොට ඒ ඇතුලේ තව මොනවදෝ තියෙනවා. එමේ මේ මේක දවසින් දවස දවසින් දවස ඉදිරියට යන්නේ ඒ ඉදිරියට යන ප්‍රගමන වේගය යෝගාවචරයට තේරෙන්නේ නැහැ කියලා බුදුරජාණන්සේ දේශනා කළා. ඊට තේරෙන්නේ පේන්න තියෙන මේ ඔහි එක දැනම තියනවා වගේ. ඒත් ඒක තැනම තියේදී දිගට කරන්න තියෙන සද්ධාව තමයි නියම සද්ධාව. ඒක ඒක තැනමයි ඉන්නේ. කමක් නැහැ මම මේක අරින්නේ. පෞසිද්ධ වෙන්නේ නැහැ කියලා මේක දිගට කරගෙන යනකොට විශ්පිත දෙයක් වෙනවා. එහෙම නැත්නම් නොසිතූ නොවිරු අපූර්ව දෙයක් සිද්ධ වෙනවා. ඒ දේවල් බලාපොරොත්තු වෙනවා කියලා කියන ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. නෑ ඕනේ ප්‍රතිඵලයක්. දැන් මං හර්ධය කරන්න කියලා ඒකම නැවත නැවත කරනකොට ඒ කෙනා දන්නේ නැහැ මම මේක කරන්න කියලා ළඟ ඉන්න කෙනාට තේරෙන්නේ නැහැ. මනුස්සයර තේරෙන්නේ නැහැ. දෙයියන තේරෙන්නේ නැහැ. බ්‍රහ්මයාට තේරෙන්නේ නැහැ. තේරෙන යමක් තියෙනවා නම් කක්කා. මම මේ අහවල් දෙයටයි භාවනා කරන්න කියලා තේරෙනවා නම් කක්කා. අන්නේ තේරෙන්නේ නැතුවත් භාවනා කරනවා නම් දෙයියොත් වඳිනවලු බුදුනොත් වඳිනවා. ඒ නිසා ඔක දිගට කරගෙන යන්න දහිතේ පිටව ගන්න, සද්ධා පිටව ගන්න කියලා කියතයි. ඊළඟ ප්‍රශ්නය තෙරුවන් සරණයි. ඊළඟ ප්‍රශ්න කීයක් තියෙනවද? තව ප්‍රශ්න තුනයි. පින්වත් ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව පළමුව සීරුවෙන් ටික වේලාවක් ඉඳ භාවනාව ආරම්භ කළෙමි. ටික වේලාවක් වේගයෙන් ඇවිද දෙවනුව පියවර සෙමින් තබා ඔසවනවා තබනවා යනුවෙන් මෙනෙහි කර ටික වේලාවකදී මට රළු තැන්, එරෙන තැන්, සියුම් තැන් වැටහුණා. පාදයේ තබා ඔසවන විට, තබන විට මාහට බයිසිකලයක් පැද යන විට පහසු තැන් අමාරු තැන් පැදගෙන යන වාසේ වැටහිණි. උර හිසේ වේදනාවක් දැනුණා. එය වේදනාවක්සේ මෙනෙහි කරන විට වේදනාව නොදෙනී ගියා. පරයන්ක භාවනාව. මා දැන් මෙතන යනුවෙන් මෙනෙහි කර මගේ ශරීරයට හිත යොමා භාවනාව ආරම්භ කළා. ටික වේලාවක් අරමුණෙහි සිටින විට මාහට නොඑක් සිතුවිලි ගලා ආවා. ඒවා ටික ටික අතහැර අරමුණට සිත යොමු කළා. භාවනාව කරගෙන යන විට මට පාළුවක් වගේ දැනුණා. මා ඒ දිස බලා ටික වේලාවක් සිටින විට නැවත භාවනා අරමුණට සිත යොමු වුණා. නැවතත් පැය කාලක් පමණ අරමුණේ සිටියා. දැන් මා නැවත කල යුත්තේ කුමක්ද? දුක් විඳින සත්වයින් දුකින් මුදවාලන්නට ඔබ වහන්සේට තව තවත් වීර ශක්තිය ලැබේවා. ඔබ වහන්සේ පතන බෝධියකින් නිර්වාණ අවබෝධය වේවා. ඔය විස්තර කරලා තියෙන චක්‍රය එක පරියන්කදී හත් අට වතාවක් වෙනකම් කරන්න. එතකොට ඕකෙම දියුණුවක් තියෙන නිසා ඒකට ස්වභාවයෙන් මේ චක්‍රේ කරකෙන්න ඇරලා බලාගෙන ඉන්න බාධා නොකර. ඒක තමයි කරන්න තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්සේ මගේ පරයන්ක භාවනාව මගේ කමඨහන කමඨහන වන්නේ පිම්බීම හැකිලීමයි. පිම්බීම හැකිලීම දිගටම කාලයක සිට කරගෙන ආවෙමි. ටික කලක සිට පිම්බීම හැකිලීම නොදෙනී යන බව දැනේ. එක දිනකදී උදරයේ සිට සියුම් වී උඩට හුස්ම රැල්ලක් එන බව භාවනා කරමින් සිටින විට දැනගතිමි. එය පහළට යන බවත් නොතේරුනි. මේ සියුම් වී හිමිහිට ඉහළට හුස්ම රැල්ල වාගේ සතිය නලල සතිය නලල හරියේ දී නැවතී ඇති බව දැනුනි. ඉන්පසු තවත් අවස්ථාවකදී භාවනාවේ යෙදී සිටින විට පිම්බීම හැකිලිම නොදෙනී කයද සිතද සැහැල්ලු වී සිටින වේලාවකදී නලල මැද හරියේ වාගේ තද ගතියක් දැනුනි. ටික වේලාවක් ඒ දෙස බලා සිටින විට සැහැල්ලුවක් දැනි ක්‍රමයෙන් හිස් මුදුනක් පසු කර යන බවක් වැටහුණි. ඒ හැම අවස්ථාවෙදීම මම සතියෙන් සිටිමි. ඉහළට ගිය දැනීම නැවත මගේ කයට ඇතුල් වෙන බවක්ද දැනුනි. මේ ඉහළට හා හුස්ම රැල්ල මම හිතන්නේ සිත කියාය. එය හරිද පහදා දෙනමින් ඉල්ලමි. පැයක් පමණ කාලයක් සතිමත්ව භාවනාවේ යෙදෙන්නට පුළුවන් බව කියමි. භාවනාවේදී ඉරියව්ව මාරු කර ගැනීමටද සිදු වෙනවා. එය ප්‍රශ්නයක් කරගන්නේ නැත. මේ දින කීපය තුලදී තවත් මගේ භාවනාව සතිමත්ව හොඳින් කරගෙන යාමට පිටුහාලක් වූ බවද කියමි. ඒ වුණත් ඊයේ තදත් මගේ සිත භාවනාවේදී විසිරී යාමක්ද සිදුවිය. නමුත් සතිමත්ව භාවනාවෙන් ඒ එය සාදා ගතිමි. මේ අයුරින් නුවණින් ප්‍රඥාවෙන් කරන භාවනාව හරිම සාන්තයි නිර්මලයි සතුට පිරි ඉතිරි යන බවක්ද තේරේ. විටක මේද නිවන කියා සිතෙන තරම්ය. මේ කොලේ ලියා නිවන පැහැදිලි කර දෙන්නත් අමාරුයි. මා කියන කෙනා තුලට බැසගෙන බැසගෙන නිවන සෙවිය යුතු වෙනවා නේද කියා සිතේ. ගරු ස්වාමීන් වහන්ස මේ සැමටම පිළිතුරු ලබා දෙන මෙන් ඉල්ලමි. සක්මන් භාවනාව. කාලයක සිට සක්මන් භාවනාවද හොඳින් කරගෙන යමි. සක්මන් කරන අතරතුරේදී කකුලේ යටිපතුල පොළවේ වදින විට තද ගතිය, ඔසවන විට සැහැල්ලු ගතියද ගමන් කරන විට ඒවා නැති වී පාවෙන ගතියක් දැනුනි. මේද පහදා දෙනමින් කරුණාවෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. නිවන් සුව අත්වේ. ඔබ මේ අර සටහන් ඉක්මවල ආකාර පේන්න පටන් ගන්න එක එක ආකාර. ඉතින් අපේ හිතේ එක එක අර්ථකථන දෙනවා. මේක තමයි නිවන. මේක තමයි හිත. ඒ මොකක්වත්ම හරියන්නේ මේ ආකාර පෙන්වන්න පුළුවන් තේරම පෙන්වන්න අරින්න. අර්ථකථන දුන්නත් නැතත් ඒක වෙනස් වෙන නිසා මේ ඉන්නේ එක එක ආකාර දක්න අවස්ථාවක් කියලා දැනගෙන ඒක නිම වෙනකම්ම යන්නයි. එතකොට වෙන්න ඕන දේ වෙනවා. උත්තර බැඳීමෙන් නෙවෙයි වෙන්නේ මේ භාවනාව ගෙවන් කිරීමෙන් තමයි උත්තර ලැබෙන්නේ. ඊළඟට ස්වාමීන් වහන්සේ සාමාන්‍ය ප්‍රශ්න භාවනා සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. ඒව හෙට දාමු. දැන් අපි බෑයිකුත් විනාඩි 25ක් කරන් තියෙනවා. ඒ නිසා අපිට තියෙන සුළු වෙලාවක් සක්මන් කරන්න අපි හෙටට දානවා. මේ ප්‍රශ්න දෙක ගැන කනගාටු ප්‍රකාශ වෙනවා. ප්‍රකාශ කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි